අනුරුද්ධ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ පංච සංගෝ තපතේ අඤ්‍යතරං පුරිසං ආමන්තේසේ ඒහිත්වං අම්භෝ පුරිස යේනායස්මා අනුරුද්ධෝ තේනුපසංකම උපසංඛමෙත්වා මම වචනේන ආයස්මතෝ අනුරුද්ධස්ස පාදේ සිරසා වන්දාහේ පංචකංගෝ බන්තේ තපති ආයස්මතෝ අනුරුද්ධස්ස පාදේ සිරසා වන්දති ඒවං ච වදේහි අදිවාසේතු කිරබන්තේ ආයස්මා අනුරුද්ධෝ පංචකංගස්ස තපතිස්ස ස්වාතනාය අත්ථ චතුත්ථෝ බස්සං යේන චිකිරබන්තේ ආයස්මා අනුරුද්ධෝ පගේව තරං ආගච්ඡේය පංචකංගෝ බන්තේ තපති බහුකිච්ඡෝ බහුකරණීයෝ රාජකරණීයේනාතේ එවං බන්තේ තිකෝසෝ පුරිසෝ පංචකංගස්ස තපතිස්ස පටිසුත්වා යේනායස්මා අනුරුද්ධෝ තේනොපසංකමේ උපසංඛමෙත්වා ආයස්මන්තං අනුරෝද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝසෝ පුරිසෝ ආයස්මන්තං අනුරෝද්ධං ඒතද වෝච පංචකංගෝ භන්සේ තපති ආයස්මතෝ අනුරෝද්ධස්ස පාදේ සිරසා වන්දති එවං ච වදේති අදිවාසේතු කිරබන්තේ ආයස්මා අනුරුද්ධෝ පංචකංගස්ස තපතිස්ස ස්වාතනාය අත්ථ චතුත්ථෝ භත්තං යේන ච කිරබන්තේ ආයස්මා අනුරුද්ධෝ පගේවතරං ආගච්ඡේය පංචකංගෝ බන්තේ තපති බහුකිච්ඡෝ බහුකරණීයෝ රාජකරණීයේනාති අදිවාසේසිකෝ ආයස්මා අනුරුද්ධෝ සොන්නේ භාවේන අතකෝ ආයස්මා අනුරුද්ධෝ තස්සාරත්ත්‍ය අච්චයේන පොබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චේවරමාදාය යේන පංචකංගස්ස තපතිස්ස නිවේසනං තේන උපසංඛමි උපසංඛමේत्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදේ අතකෝ පංචකංගෝ තපති ආයස්මන්තං අනුරුද්ධං කනේසේන ඛාදනීයේන භෝජනීයේන සහත්තා සන්තප්පේසේ සම්පවාරේසේ අතකෝ පංචකංගෝ තපති ආයස්මන්තං අනුරුද්ධං බොත්ථාවෙන් ඕනේත පත්තපාණෙන් අඤ්‍යතරං නේචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ පංචේකංගෝ තපති ආයස්මන්තං අනුරුද්ධං ඒතද වෝච ඉදමං බන්තේ තේරා භික්ඛෝ උපසංඛමෙත්වා ඒවමාහංසු අප්පමානං ගහපතේ චේතෝ විමුක්තිම් භාවේහිති ඒකච්ඡේ තේරා ඒවමාහංසු මහග්ග සංඝහපතේ චේතෝ විමුක්තිං භාවේහිති යාචායන් බන්තේ අප්‍රමාණා චේතෝ විමුක්ති යාච මහග්ගතා චේතෝ විමුක්ති ඉමේ ධම්මානානත්තා චේවනානා බෙන්ජනාච උදාහුවේ කත්තා බෙන්ජන මේව නානන්ති තේන හේ ගහපති සංඤේ වෙත්ත පටිභාතෝ අපන්නකන්තේ ඊතෝ භවිෂ්‍යති තේ මයිහං කෝ භන්තේ එවං හෝති යං ඡායං අප්පමානං චේතෝ විමුක්ති යාච මහග්ගතා චේතෝ විමුක්ති ඉමේ ධම්මා ඒකත්තා බෙන්ජනමේව නානන්ති යාචායං ගහපතේ අප්පමානා චේතෝ විමුක්ති යාච මහග්ගතා චේතෝ විමුක්තේ ඉමේ ධම්මානානත්තා සේවනානා ව්‍යඤ්ජනාච තදමිනාසේ සංඝහපති පරියායේන වේදිතබ්බං යථායිමේ ධම්මා නානත්තා චේව නානා ව්‍යඤ්ජනාච කතමාච ගහපති අප්පමානා චේතෝ විමුක්තේ ඉදගහපති බික්ඛෝ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථිම් ඉති උද්දමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්‍රමාණේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති කරුණා සහගතේන චේතසා තේයාලම් මුදිතා සහගතේන චේතසා තේයාලම් උපේක්ඛා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තථා ဒ ුතියම් තේයාලම් විහෙරති අයං වොච්චති ගහපති අප්පමානා චේතෝ විමුක්ති කතමාච ගහපති මහග්ගතා චේතෝ විමුක්ති ඉද ගහපති බික්ඛෝ යාවතා ඒකං රුක්ඛ මූලං මහග්ගතන්සේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති අයං වොච්චති ගහපති මහග්ගතා චේතෝ විමුක්ති ඉද පන ගහපති බික්ඛෝ යාවතා ද්වේවා සීනිවා රුක්ඛ මූලානි මහග්ගතන්තේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති අයම්පේ වොච්චති ගහපති මහග්ගතා චේතෝ විමුක්ති ඉද පනගහපතේ බික්කෝ යාවතා ඒකං ගාමක්කෙච්ඡං මහග්ගතන්තේ පරිත්වා අදිමුච්චෙත්වා විහෙරති අයම්තේ උච්චති ගහපතේ මහග්ගතා චේතෝ විමුක්තේ ඉද පන ගහපතේ බික්කෝ යාවතා ද්වේවා තේනිවා ගාමක්කෙත්තානි පරිත්වා අදිමුච්චෙත්වා විහෙරති අයම්පි උච්චති ගහපති මහග්ගතා චේතෝ විමුක්ති ඉද පන ගහපති බික්ඛෝ යාවතා ඒකං මහරජ්ජං මහග්ගතන්තේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති අයම්පි උච්චති ගහපති මහග්ගතා චේතෝ විමුක්ති ඉද පන ගහපති බික්ඛෝ යාවතා දේවා සීනිවා මහරජ්ජානි මහග්ගතන්ති පරිත්වා අදිමුච්චිත්වා විහෙරති අයන්තේ උච්චති ගහපති මහග්ගතා චේතෝ විමුක්තිේ ඉද පනගහපති බික්ඛෝ යාවතා සමුද්ද පරයන්තම් පටවින් මහග්ගතන්තේ පරිත්වා අදිමුච්ඡේත්වා විහෙරති අයම්පි වොච්චති ගහපති මහග්ගතා චේතෝ විමුක්තිේ ඉමිනාකෝ ඒතං ගහපති පරයායේන වේදිතබ්බම් යථා ඉමේ ධම්මා නානත්තාච්චේව නානා ව්‍යඤ්ජනාච චතස්සෝකෝ ඉමා ගහපති බහූපපත්තියෝ කතමා චතස්සෝ ඉද ගහපති ඒකච්චෝ පරිත්තා භාති පරිත්වා අදිමුච්චිත්වා විහෙරති සෝඛායස්ස බෙහෙදා පරං මරණා පරිත්තා භවං දේවානං සහව්‍යතං උපපඤ්ඤති ඉද පන ගහපති ඒකච්චෝ අප්පමානා භාතේ පරිත්වා අදිමොච්චෙත්වා විහෙරති සෝඛායස්ස බෙදා පරං මරණා අප්පමානා භානං දේවානං සහෝයතං උපපජ්ජති ඉද පන ගහපති ඒකච්චෝ සංකලෙට්ඨා භාතේ පරිත්වා අදිමොච්චෙත්වා විහෙරති සෝකායස්ස බෙහෙදා පරං මරණා සංකෙලෙට්ඨා භානං දේවානං සහව්‍යතං උපපජ්ජති ඉද පනගහපති ඒකච්ඡෝ පරිසුද්ධා භාති පරිත්වා අදිමුච්ඡේත්වා විහෙරති සෝකායස්ස බෙහෙදා පරං මරණා පරිසුද්ධා භානං දේවානං සහව්‍යතං උපපජ්ජති ඉමාකෝ ගහපති චතස්සෝ බහෝප පත්තියෝ හෝතිකෝසෝගහපති සමයෝ යාසා දේවතා ඒකජ්ජං සම්නිපතන්තේ තාසං ඒකජ්ජං සම්නිපතිතානම් වන්නනානත්සං හේකෝ පඤ්ඤායතේ නොච ආභානානත්සං සේයතාපි ගහපතේ පුරිසෝ සම්බහුලානේ තේලප්පදේපානේ ඒකං ගරං පවේසෙය්‍ය තේසාහං ඒකං ගරං පවේසිතානම් අච්චිනානත් සංහිකෝ පඤ්ඤායේත නොච ආභානානත්තම් ඒවමේව කෝ ගහපති හෝති කෝ සෝ සමයෝ යාථා දේවතා ඒකජ්ජං සම්නිපතන්ති ඡාසං ඒකජ්ජං සම්නිපතිතානම් වන්නනානත්තං හිකෝ පඤ්ඤායති නොච ආභානානත්තම් කෝටි කෝසෝ ගහපති සමයෝ යාතා දේවතා තතෝ විපක්ඛමන්තේ ත්‍යාසං තතෝ විපක්ඛමන්තේ නං වන්නනානත් සංඛේව පඤ්ඤායති ආභානානත් සංච සේයතාපි ගහපතේ පුරිසෝ තානේ සම්බහුලානේ තේලප්පදේපානේ සම්හාගරා නිහරෙය්‍ය තේ සන්තතෝ නිහරන්තානම් අච්චිනානත්සංචේව පඤ්ඤායේත ආබානානත්සංච ඒවමේව කෝ ගහපති හෝති කෝස්සෝ සමයෝ යාසා දේවතා තතෝ විපක්කමන්තේ තාසංතතෝ විපක්කමන්තේ නං වන්නනානත්සංචේව පඤ්ඤායති ආභානානත්සංච නකෝ ගහපති තාසං දේවතානං එවං හෝති ඉදං අම්හා කන්නිච්ඡන්ති වා දුවන්ති වා සස්සතන්ති වා අපිට යත්ථ යත්තේවතා දේවතා අදිවසන්ති තත්ථ තත්තේවතා දේවතා අබිරමන්ති සේයතාපි ගහපතේ මක්ඛිකානං කාජේනවා පිටකේනවා හරියමානානං න එවං හෝති ඉදං අම්හා සංනිච්ඡන්ති වා දුහන්ති වා සස්සතන්ති වා අපේච යත්ථ යත්තේව තාමක්ඛිකා අබිනිවිසන්තේ තත්ථ තත්තේව තාමක්ඛිකා අබිරමන්ති ඒවමේව කෝ ගහපති තාසන් දේවතානං න එවං හෝති ඉදං අම්හා සංනිච්ඡන්ති වා දුහන්ති වා සස්සතන්ති වා අපේච යත්ත යත්තේවතා දේවතා අදිවසන්ති තත්ත තත්තේවතා දේවතා අබිරමන්ති තී එවං වොත්තේ ආයස්මා සබියෝ කච්චානෝ ආයස්මන්තං අනුරුද්ධං ඒතද හෝච සාදු බන්තේ අනුරුද්ධ අත්ථිකමේ එත්ත උත්තරෙන් පටේ පොච්චේ තබ්බං යථා භන්තේ දේවතා ආභා සබ්බාතා පරිත්තාභාන් උදාහෝ සන්තෙත්ත ඒකච්ඡා දේවතා අප්පමානා භාති තදංගේන කෝ ආවුසෝ කච්ඡාන සම්තිපන එත්ත ඒකච්ඡා දේවතා පරිත්තාභාන් සම්තිපනෙත්තේ කච්ඡා දේවතා අප්පමානා භාති කෝනකෝ බන්සේ අනුරුද්ධයේතු කෝපච්චයෝ යේන තාසං දේවතානං ඒකං දේවනිකායන් උපපන්නානම් සන්තෙත්තේ කච්ඡා දේවතා පරිත්තාභා සම්තිපනෙත්තේ කච්ඡා දේවතා අප්‍රමාණ භාති තේන හෞසෝ කච්ඡාන තං යේ වෙත්ත පටිපොච්චිස්සාමි යථාතේ කමෙය්‍ය තථානං ව්‍යාකරේයාසෙත් තං කිං මඤ්ඤසි ආවුසෝ කච්ඡාන යායම් වික්ඛෝ යාවතා ඒකං රොක්ඛ මූලං මහග්ගසන්ති පරිත්වා අදිමුච්ඡේත්වා විහෙරති යෝ ඡායම් වික්ඛෝ යාවතා ද්වේවා තීනිවා රොක්ඛ මූලානි මහග්ගසන්ති පරිත්වා අදිමුච්ඡේත්වා විහෙරති ඉමාසං ඔබෙන්නං චෙත්ත භාවනානං කතමා චෙත්ත භාවනා මහග්ගත තරාති යෝයන් බන්තේ බික්කෝ යාවතා ද්වේවා තීනිවා රුක්ඛ මූලානි මහග්ගතන්තේ පරිත්වා අදිමොච්චෙත්වා විහෙරති අයං ඉමාසං ඔබෙන්නං චෙත්ත භාවනානං මහග්ගත තරාති සංකින් මඤ්ඤසියා උසෝ කච්ඡාන යුආයම් බෙක්කෝ යාවතා ද්වේවා තීනිවා රුක්ඛමූලානේ මහග්ගසංසේ පරිත්වා අදිමොච්චිත්වා විහෙරති යෝචායම් බෙක්කෝ යාවතා ඒකං ගාමක්කෙත්තං මහග්ගසංසේ පරිත්වා අදිමොච්චිත්වා විහෙරති ඉමාසං ඔබෙන්නං චිත්ත භාවනානං කතමා චිත්ත භාවනා මහග්ගතතරාතේ යායම් බන්සේ භික්ඛෝ යාවතා ඒකං ගාමක්ඛෙත්තං මහග්ගසංසේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති අයං ීමාසං ඔබින්නං චිත්ත භාවනානං මහග්ගත තරාති තං කිං මඤ්ඤසේ ආවසෝ කච්ඡාන යායම් භික්ඛෝ යාවතා ඒකං ගාමක්ඛෙත්තං මහග්ගතංසේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති යෝචායන් බික්ඛෝ යාවතා द्वे වාසේනිවා ගාමක්ඛෙත්තානේ මහග්ගතංසේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති ඉමාසං ඔබෙන්නං චිත්ත භාවනානං කතමා චිත්ත භාවනා මහග්ගත තරාති යෝයන් බන්සේ බික්ඛෝ යාවතා द्वे වාසේනිවා ගාමක්ඛෙත්තානේ මහග්ගතංසේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති අයං ඉමාසං ඔබෙන්නං චෙත්ත භාවනානං මහග්ගත කරාතේ සංකින් මඤ්ඤසේ ආවුසෝ කච්ඡාන යායම් වික්ඛෝ යාවසා ද්වේවා තීනිවා ගාමක්ඛෙත්තානේ මහග්ගතන්තේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති යෝචායම් වික්ඛෝ යාවතා ඒකං මහරජ්ජං මහග්ගතන්තේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති ඉමාසං ඔබින්නම් චිත්ත භාවනානං කතමා චිත්ත භාවනා මහගතතරාති යෝයන් බන්සේ බික්ඛු යාවතා ඒකං මහරජ්‍යං මහගතන්ති පරිත්වා අදිමොච්චිත්වා විහෙරති අයං ඉමාසං ඔබින්නම් චිත්ත භාවනානං මහගතතරාති තං කිං මඤ්ඤසි ආවුසෝ කච්ඡාන යායන් බික්ඛෝ යාවතා ඒකං මහරජ්ජං මහග්ගතංති පරිත්වා අදිමුච්චිත්වා විහෙරති යෝචායන් බික්ඛෝ යාවතා ද්වේවා සීනිවා මහරජ්ජානි මහග්ගතංති පරිත්වා අදිමුච්චිත්වා විහෙරති ඉමාසං උබින්නම් චිත්ත භාවනානං කතමා චිත්ත භාවනා මහග්ගත තරාති යායන් බන්තේ භික්ඛෝ යාවසා ද්වේ වාසේනිවා මහරජානේ මහග්ගතන්තේ පරිත්වා අදිමුච්ඡෙත්වා විහෙරති අයං ඉමාසං ඔබින්නම් චෙත්ත භාවනානං මහග්ගත තරාතේ තං කිං මඤ්ඤසේ ආවුසෝ කච්ඡාන යායම් බික්ඛෝ යාවතා ද්වේවා සේනිවා මහරජානේ මහග්ගතන්තේ පරිත්වා අදිමොච්චිත්වා විහෙරති යෝචායම් බික්ඛෝ යාවතා සමුද්ද පරියන්තම් පඨවින් මහග්ගතන්තේ පරිත්වා අදිමොච්චිත්වා විහෙරති ඉමාසං උබින්නම් චිත්ත භාවනානං කතමා චිත්ත භාවනා මහග්ගත තරාතේ යායන් බන්තේ බික්ඛු යාවතා සමුද්ද පරයන්තම් පඨවින් මහග්ගතන්තේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති අයං ඉමාසං උබින්නම් චිත්ත භාවනානං මහග්ගත තරාති අයං කෝ ආඋසෝ කච්ඡාන හේතු අයං පච්චයෝ යේන සාසං දේවතානං ඒකං දේවනිකායන් උපපන්නානම් සංසෙත්තේ කච්චා දේවතා පරිත්තා භා සංසේ පනෙත්තේ කච්චා දේවතා අප්පමානා භාති සාධු බන්සේ අනුරුද්ධ අත්ථිතමේ එත්ත උත්තරින් පටිපොච්චේ සම්බම් යාවතා බන්සේ දේවතා ආභා සම්බාතා සංකලිට්ඨා භා උදාහෝ සංසෙත්තේ කච්චා දේවතා පරිසුද්ධා භාති තදංගේන කෝ ආවුසෝ කච්චාන සන්තෙත්තේ කච්චා දේවතා සංකිලිට්ඨා බා සම්තිපනෙත්තේ කච්චා දේවතා පරිසුද්ධා වාති කෝනකෝ බන්තේ අනුරුද්ධ හේතු කෝපච්චයෝ යේන සාසං දේවතානං ඒකං දේවනිකායන් උපපන්නම් සන්තෙත්තේ කච්චා දේවතා සංකිලිච්ඡා භා සන්තේ පනෙත්තේ කච්චා දේවතා පරිසුද්ධ භාති තේනාව සෝකච්ඡාන උපමන්තේ කරිස්සාමි උපමාය පිදේ කච්චේ විඤ්ඤෝ පුරිසා භාසිතස්ස අත්තං ආජානන්ති ශේයතාපියව සෝකච්ඡාන තේලප්පදේ පස්ස ජායතෝ තේලම්පි අපරිසුද්ධං වට්ඨේපි අපරිසුද්ධං සෝ තේලස්සපි අපරිසුද්ධස්සා වට්ඨියාපි අපරිසුද්ධස්සා අන්දන්දං විය ජායති ඒවමේව කෝ ආවුසෝ කච්ඡාන ඉදේ කච්චෝ බික්ඛෝ සංකිලෙට්ඨා වාතේ පරිත්වා අදිමුච්ඡිත්වා විහෙරති තස්ස කාය දුට්ඨොල්ලම්පේන සොප්පටේ පස්සද්දම් තෝති තීන නිද්ධම්පේන සුසමෝහතං හෝති උද්ධච්ච කුක්කුච්ඡම්පේන සොප්පටි විනේතං හෝති සෝකාය දුට්ඨොල්ලස්සපේන සොප්පටි පස්සද්දත්තා තීන මිද්දස්සපේන සුසමෝහතත්තා උද්දච්ච කුක්කුච්චස්ස පින සොප්පටි විනේ තත්තා අන්දන් දං විය ජායති සෝඛායස්ස බේදා පරං මරණා සංකලෙට්ටා බානං දේවානං සාව්‍යතං උපපඤ්ඤති සේයතාපියාව සෝකච්ඡාන තේලප්පදේ පස්ස ජායතෝ තේලම්පි පරිසුද්ධං වට්ඨේපි පරිසුද්ධා සෝ තේලස්සපි පරිසුද්ධත්තා වට්ඨියාපි පරිසුද්ධත්තා න අන්ධං දං වියජායතේ ඒවමේව කෝ ආවුසෝ කච්චාන ඉදේ කච්චෝ බික්ඛෝ පරිසුද්ධා භාතේ පරිත්වා අදිමුච්චිත්වා විහෙරති තස්ස කාය දුට්ඨොල්ලම්පේ සුප්පටිපස්සද්ධං හෝති තේන මිද්ධම්පේ සුසමෝහතං හෝති උද්ධච්ච කුක්කුච්ඡම්පේ සුප්පටි විනේතං හෝති සෝඛාය දුට්ඨොල්ලස්සපේ සොප්පටිපස්සද්ධාත්තා තේන මෙද්දස්සපේ සුසමෝහතත්තා උද්දච්ච කුක්කුච්චස්සපේ සොප්පටි විනේතත්තාන අන්දන්දං වියජායති සෝඛායස්ස බේදා පරං මරණා පරිසුද්ධා භානං දේවානං සහව්‍යතං උපපඤ්ජති අයං කෝ ආවුසෝ කච්ඡාන හේතු අයං පච්චයෝ යේන තාසං දේවතානං ඒකං දේවනිකායන් උපපන්නානම් සන්තෙත්තේ කච්ඡා දේවතා සංකිලිට්ඨා භා සම්තිපනෙත්තේ කච්ඡා දේවතා පරිසුද්ධා භාති එවං උත්තේ ආයස්මා සභියෝ කච්ඡානෝ ආයස්මන්තං අනුරුද්ධං ඒතදවෝච සාදු භන්තේ අනුරුද්ධ නභන්තේ ආයස්මා අනුරුද්ධෝ ඒවමාහ එවං මේ සුතන්තිවා එවං අරහති භවිතුන්තිවා අතච කන බන්තේ ආයස්මා අනුරුද්ධෝ එවං පිතා දේවතා ඉති පිතා දේවතාත්වේව භාසති තස්සමයිහම් බන්තේ එවං හෝති අද්ධායස්මතා අනුරුද්ධේන තාහි දේවතාහි සද්ධින් සම්නිබුත්ත පුබ්බංචේව සල්ලපිත පුබ්බංච සාකච්ඡාච සමාපජ්ජිත පුබ්බාති අද්ධාකෝතේ අයං ආවුසෝ කච්ඡාන ආසජ්‍ය උපනීය වාචා භාසිතා අපිට තේ අහං ව්‍යාකරිස්සාමි දීඝරත්සං කෝමේ ආවුෂෝ කච්ඡාන තාහි දේවතාහි සද්ධින් සම්නිබුත්ත පුබ්බං චේව සල්ලපිත පුබ්බං ච සාකච්ඡාච සමාපජ්ජිත පුබ්බාති එවං වොත්තේ ආයසමා සභියෝ කච්ඡානෝ පංචකංගං තපතින් ඒතද වෝච ලාභාතේ ගහපතේ සුලද්ධන්තේ ගහපතේ යන් පංචේව තං සංඛා ධම්මං පහසේ මයං චිමන් ධම්ම පරියායන් අලත්තම් හා සවනායාති අනුරුද්ධ සුත්තං සත්තමං